නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්ස ඉතිපිසෝ භගවාරහං සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝනි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස භගවතෝ සාවක සංඝෝ සංඝෝ ආහුනියෝ හුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත් පුඤ්ඤක්කප්පකසාති සම්බ පාපස්ස අකරණං කුසස උපසම් චිත්ත පරියෝදපනං ඒ බුද්ධාන සාසනං ආරබත නික්කමත යොඤ්ජත බුද්ධ දුනාත මච්චෝ නෝ සේනා මාලා රංව කුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්ප විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛ අන්තං පරිහරති අරබෝ නිම්මයෝ බුදු සසෝ නිමෙදී මාරසෙන් ජය ගනියෝ අදම්මත් හැර සදම් වඩවාවෝ සතියෙන්වාසයිනං රාදහං තියයිනං නන ගුණ වඩයිනං ලැබියොත් සැපය මනරම් මග ගේ සම්බුදු මැණික තිලොවට එලි කර ඔබමය සම්මිඳ මට ඇති එක මිනිපාන සම්බුදු පියේ ඔබ හැර නැත වෙන සරණ ජය වේ මෙමට ඔබ එම්නම් දැන් සෑම දිනෙකම සිරිත් පරිදි බුද්ධානුස්සති භාවනාව කරමු. හත් පාරක් බුදුගුණ මෙනෙහි කරන්න ඕනේ. මම කියලා දීලා තියෙනවා. ඊළඟට තුන් පාරක් තමන්ගේ ගුරුවරයාට ආශිර්වාද කරන්න ඕනේ. තව තුන් පාරක් තමා ඇතුළු සියලු සත්වයින්ට මෛත්‍රී කරගන්න ඕනේ. එහෙම කරලා සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන තීරණේ අරගෙන ඇද්දක අරිනවා. දැන් ඇස් වහින්න දැන් අපි බුද්ධානුස්සති මෙත්තාච බුදු ගුණ මෙනෙහි කරලා මෛත්‍රී භාවනාවත් කළා ඊළඟට ලෝකයේහි අසුභය සහ මරණය තමයි අපි දක්මින් ඉදිරියට යන්නේ අසුභය කියලා කියන්නේ මොකක්ද අසාර ධර්මයක් කියන එකයි වටිනා දෙයක් නෙමෙයි කියන එක. මේ නොවටිනා දේ හැම මොහොතකම මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා කියන්නේ මොකද්ද? නැති වෙලා යනවා කියන එක නෙමෙයි ආයෙත් ඇති වෙනවා. උපදිනවනේ මැරෙනකොටම උපදිනවා. ඒකට මැරෙනවා කියලා කියන්නේ ඇති වෙනව නැති වෙනවා කියන එකමයි. සම්මුති මරණය කියන්නේත් ඒක තමයි. ෂණික මරණය කියන්නේත් ඒක. එහෙමනම් ඒක අසුබයි. දැන් මේ අසුභය කියන එක උගදෙනේ දකින්න හදන්නේ මේ කයේ පිළිකුල් බව විතරයි දකින්න හදන්නේ. කය කියලා කියන්නේ ලෝකයේ එක්තරා කෑල්ලක් විතරයි. එතකොට මොන ලෝකයේම අසුභයක් බව දකින්න ඕනේ. සිත කියන්නේ සුභයක් නෙමෙයි. සිත කියන්නේ තසුභයක්. අර දෙතිස් ගුණපේම පමණක් නෙමෙයි අසුභය කියලා කියන්නේ. දැන් සිත කියන එක සුභ වෙන්න බෑ කවදාවත්. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක තියෙන්නේ තණ්හාව. කයට වඩා නරක දේ තමයි හිත කියලා කියන්නේ. හිතෙන් තමයි ඔක්කොම අපි විඳවන්නේ. අසුබේ දකිනවා කියන්නේ ආන්න ඒකයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බුද්ධ අනුසති මෙත්තා අසුභං මරණස්සති. මේක ඉතින් අසුභය තමයි ඒ වුණාටත් මේක හැම මොහොතකම මෙරළ යනවා. හැම තප්පරයකම මරණය කරා ඇදගෙන යනවා. දැන් මරණය කියලා කියන්නේ විනාශය කිව්වට නැතිවීම නෙමෙයි. මැරෙනකොටම උපදිනවනේ. මැරෙනකොටම උපදිනවා. රහතන් වහන්සේ මැරෙන්නේ නැහනේ. රහතන් වහන්සේ ඉවරයක් කරලා දානවා මේක. පරිණිරවාණයටම පත් කරනවා. ඉවරයක් කරලම දානවා. අපිට ඉවරයක් වෙන්නේ නැහැ. මැරෙනකොටම උපදිනවා. මැරෙනකොටම උපදිනවා. එතකොට තියෙන්නේ ඒත් අසුබේදමා තියෙන්නේ ඉතින්. මරණ මරණයත් අසුභයක් නැත උපදින එකත් අසුභයක්. උපදින එක සුභයක් වෙන්න බෑ. ඒක දුකක්. ඒ නිසා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන ඔක්කොම ලැබෙන්නේ ඒක නිසා තමයි. එහෙමනම් පටිච්ච සමුප්පාදයට අයිති සියලුම දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒතර පටිච්ච සමුප්පන්නයෝ සියලුම දේවල් අසුභයෝය. හටගත්තා වූ සියලුම දේවල් පටිච්ච සමුප්පන්නේ ඔය. එහෙනම් අසුබය ඔය. මරණයටපත් වෙන දේවල්. ආන් මේ දෙක දකින්න ඕනේ. ඉතින් ඔය බුද්ධානුස්සතිය සතර කමඨහන් වල උගදෙනෙක් අසුබය ගැන කතා කරනකොට ශාරීරියේ පිළිකුල විතරයි කතා කරන්නේ. එතකොට ශාරීරියේ හැර අනිත් ඒවා අසුබයි. හිතත් අසුබයි නේද? හිත තමයි ලොකුම අසුබය. ඉතින් ඔය බුද්ධානුස්සති මිත්තාච අසුභම් මරණස්සතිය කියන්නේ සතර කමඨහං. ඔය සතර කමඨහං පුතන තියෙන්නේ මෙනෙහි කිරීමක් තියෙන්නේ. සතර කමඨහං. එතකොට දැන් බුදුගුණ මෙනෙහි කරනකොට අපේ මනස පිරිසිදු වෙනවා. මනස පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න අපිට එන්නේ මොනවද? බුදුගුණ. ධම්ම රූප වශයෙන් එන්නේ බුදුගුණ. බුදුගුණ එන්න එන්න පැහැදිලි මනසක් ඇති වෙනවා. පැහැදිලි මනසක් තුළින් නිරෝගී භාවය ඇති වෙනවා. නිරෝගී භාවය තමයි නිවන් දකින්න අවශ්‍ය කරන ලොකෝම ශක්තිය. ආරෝග්‍ය පරමාලාභ. නිරෝගී භාවය තුළින් ආයුෂය, වර්ණය, සැපය, බලය, බුද්ධිමත් බව ඔක්කොම ඇති වෙනවා. අන්න ඒකයි මේ බුද්ධානුස්සති භාවනාවේ තියෙන වටිනාකම මොනවායි. ඊළඟට මෛත්‍රිය වඩනකොට ඒත් ඒකමයි වෙන්නේ. ඒකටත් වෙන්නේ මෛත්‍රී සම්පන්න සිතිවිලි එන්නේ. එතනින් වෙන්නේ මොකද්ද? මනස පිරිසිදු වෙනවා. එතකොට සුබ සංඥා පිට කරන්න පටන් ගන්නවා. අසුබ සංඥා වෙනකොට. අසුබ සංඥා තමයි ලෝභ දෝෂ මෝහ. සුබ සංඥා තමයි අලෝභ අදෝස අමෝහ. එහෙම නැත්නම් ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ඔවා තමයි සුබ සංඥා කියලා කියන්නේ. ඒකනොත් වැඩි හරියක්ම අපි සලකන්න ඕනේ ප්‍රඥාවට. ප්‍රඥාවට සලකනවා කියන්නේ අපි ධර්මයේ ගැනම හිතන්න පටන් ගන්න ඕනේ. චින්තනය කියන්නේ ඒකයි. ධර්මයේ ගැනම හිතනකොට මොනවද හිතන්නේ? ලෝක ධර්මයයි ලෝකෝත්තර ධර්මයයි. ඉස්සෙල්ලා හිතන්න ඕනේ ලෝක ධර්මය ගැන. මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා. ඈ කරදර ගොඩක්, ප්‍රශ්න ගොඩක්, අසහනයක්, පීඩාවක්, දුකක් අන්න ඒතකොට නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. එතන ඉඳන් නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව හැම වැඩක්ම කරන්න පටන් ගන්නවා. ඒවල තමයි පාරමිතා කියලා කියන්නේ. පාරමිතා පූර්ණේ කරන්නේ කවුද? ආර්ය ශ්‍රාවකය. ප්‍රත්‍යඥයෝ නෙමෙයි. ඉතින් ආන් මේ ටිකත් මතක් කරමින් ඊතරේ මන් දුන්න කමටහන මොකක්ද? ඈ? ඈ? විශ්වවිද්‍යාලය විඥාන නාම රූප ආහ් හොඳයි එහෙමනම් අදත් අපි විඥාන නාම රූප පිළිබඳව පරීක්ෂණයක් කරමින් තවත් ඉදිරියට ගමන් කරමු ඒ ඔක්කොටම ඉස්සරලා කඩුවමක් තියාගන්න ඕනේ කඩුවමක් තියාගන්න නැතුව යුද්ධ කරන්න බෑ තේරුණා නේද අපි සිත නැමැති කඩුවෙන් තමයි යුද්ධ කරන්නේ. ඒ සිත නැමැති කඩුව ලෝභ දෝෂ මෝහ වලින් කාමච්ඡන්ද ව්‍යාපාද වලින් මුට්ට වෙලා තියෙනවා නම් උපේක්ෂාවක් නැතිනම් කවදාවත් ධර්මයේ ගැන මෙනෙහි කරන්න බෑ. ඒක නිසා අපි පංච නීවරණ යට කරගෙන අසත් ධර්මයේ යට කරගෙන මර බල බිඳගෙන බුදු බල මතු කරගෙන ඉසල්ලා සිත ශක්තිමත් කරගන්න ඕනේ. මර බල මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. බුදු බල තමයි උපේක්ෂාව. බුදු බලය කියලා කියන්නේ අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය. මොකද්ද? උපේක්ෂාව. ආන්ගේ උපේක්ෂක හිතකින් තමයි අපිට යථාර්ථය දකින්න පුළුවන්. එහෙමනම් අපි පංච නීවරණ යටකර ගැනීම සඳහා ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් අරගෙන බොහෝ වේලාවක් ඒ තුල රැඳී ඉන්න ඕනේ. ඒ සඳහා තමයි බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාව අනුමත කළේ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ මොකද තියෙන්නේ? ආනාපාන සති භාවනාව විතරයි තියෙන්නේ. සමත භාවනාවට. ධානය ගැන කතා කරලා නැහැ. ඒකට හේතුව මොකද දන්නවද? කතා කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන්නේ ආනාපාන සති සමාධිය ඇති කරගන්නකොට පංච නීවරණයට යනවා. පංච නීවරණයට යනකොට මොකද වෙන්නේ? විශාල සැනසීමක් ඇති වෙනවා. සැනසීමක් ඇති වෙනවා. ඊට පස්සේ ආනාපානෙ පැත්තකට යනවා. අර ප්‍රීතිය තුළම සමාධිගත වෙනවා. <clears throat> ඒ ප්‍රීතිය මොන ප්‍රීතියද? ධර්ම ප්‍රීතිය. පංච නීවරණ යටකර ගැනීමෙන් ලබාගත්තා වූ ප්‍රීතිය ඒ තුලම සමාධිගත වෙනවා. එතකොට ඒ තුල බොහෝ වේලාවක් ඉන්නකොට සැපේටපත් වෙනවා. සැපේටපත් වෙනවා කියන්නේ කයයි සිතයි දෙකම සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනවා. ඒක තමයි තුන්වෙනි ධානය කියලා කියන්නේ. අර ප්‍රීතිය තමයි දෙවෙනි ධානය. අර ආනාපානයට ඊටම කරගෙන ඉන්න එක තමයි පළවෙනි ධානය. ඊට පස්සේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානයට යනකොට කයයි හිතයි දෙකම සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනවා. සැප කියලා කියන්නේ. ඒතර මේ සැපේටපත් වුණා වූ සිත ඉසමුදුනෙන් ඉහළට නැගිලා යනවා. අන්න එතන හතරවෙනි වරටත් කෙලෙස් දැවිගෙන යනවා. ධානය කියන්නේ යන්නේවා. ඊට වඩා දෙයක් නැහැ. ඒතර ආනාපාන සති සමාධිය තුල ඉන්නකොට සියලුම ධාන වැඩෙනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය වැඩිගෙන යනවා. ඉතින් ඔය කට්ටියට පහසුවක් සඳහා පහසුව කියන්නේ ධාන තුල රැඳී ඉන්න ඕන නිසා අපි මතක් කරනවා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියලා මතක් කරගන්නවා. මේ මතක් කිරීමෙන් කරන්නේ මොකක්ද? අර විසිරී යන හිත එක්තැන් වෙනවා. දැන් ওই දෙවෙනි ධානයේදී තුන්වෙනි ධානයේදී පවා සිත දුවන් හදනවා. දැන් අර මතක් කරගන්නකොට පළවෙනි ධ්‍යානෙ හරි දෙවෙනි ධ්‍යානෙ හරි හරියටම ඇවිදින්නයි අරමුණ අල්ල ගන්නවා. දැන් දෙවෙනි ධ්‍යානෙ දුවන්න පටන් ගත්තොත් දෙවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය සමාධි සිත ප්‍රීතියටම ඒකාග්‍ර වෙලා කියලා මතක් කරපු ඇති ආයතනයක් අල්ලගෙන ඇදින්න ප්‍රීතිය. අර දුවන්නේ නැහැ. දිවෙම නවත්තනවා. ටක් ගාලා ඇවිදින්න ආයි ප්‍රීතිය අල්ලනවා. අන්න ඒ සඳහා තමයි අපි ඥාන අංග මතක් කරන්න කියලා කියන්නේ. දැන් තුන්වෙනි ධානයේට ගියත් හිත දුවන්න පටන් ගන්නවා. එහෙන් මෙහෙන් දුවනවා. එතෙන්දිත් කරන්න තියෙන අරකමයි. තුන්වෙනි ධානය තුන්වෙනි ධානය සමාධි සිත සැපයටම ඒකාග්‍ර වෙලා කියලා මතක් කරනකොට ආයතනයක් ඇදින් සැපේ අල්ල ගන්නවා. ඔන්න උපක්‍රමව තියෙන්නේ. මේ සමාධිය දියුණු කරගෙන ධානය වලට ගිහිල්ලා කෙලෙස් යට කරගැනීමේ උපක්‍රම ක්‍රමවේදය කියලා කියන සූත්‍රය කියන්නේ ඔබ තමයි. කමඨහන් කියන්නේත් ඕක. ක්‍රමවේදය. සූත්‍රේ ක්‍රමවේදය කියන්නේ ක්‍රමේ සහ විදිය කියන එකයි. ක්‍රමේ සහ විදිය. ක්‍රමේ සහ විදිය දන්නේ එක්කනට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. ක්‍රමේ සහ විදිය දන්නේ නැති එකට මොයි ලෝක දෙයක් කරන්න බෑ. බුලත් ටිකක් කන්නවත් බෑ. වැඩි ප්‍රතියක්. බුලත් ටික කන ක්‍රමේ දන්නේ නැත්නම් එහෙම විදිය දන්නේ නැත්නම් බුලත් ටිකක් කන්නේ කොහොමද දන්නවද? ඉස්සරලාම උණු ටික අරගෙන දිවේ ගා ගන්නවා. ඈ ඊට පස්සේ බුලත් කොලයක් අරගෙන හපනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දුම් කොලට එක දා ගන්නවා කට ඇතුලට. දැන් ගානට තැම්බිලා. ඊට පස්සේ පුවක් කැරලා දාගත්ත හැටි දිවෙන් ලිය ගන්න පටන් ගන්නවා තැඹිලා අර පුවක් වලට තුවාල වෙනවනේ ඊට පස්සේ ඉස්පිරිතාලේ යනවා බුලත් දෙකක් කන්න බෑ මේ ක්‍රමවේදය දන්නේ නැති පුද්ගලයෙකුට අනික බුලත් දෙක කන්න දන්නේ නැතිව බුලත් දෙක කාපුවම කැතේ බෑ මේ දෙපැත්තෙම කෙරෙනවා කතා කරන විසික් වෙනවා කියලා බුලත් දෙක දන්න බුලත් දෙක කන්න දන්න කෙනෙක් බුලත් දෙක කාපුවම හරි ලස්සනයි ඇත්තමයි. <laughs> හරි ලස්සනයි බුලත්තර කපන බුලත්තර කාලා ඉන්නකොට ඉතින් ඈ හැබැයි බුලත්තර කන්නේ හොඳ නෑ පාප කර්මයක්. ඒ වුණාට ඉතින් දැන් ලස්සන වෙන්න පුළුවන්. <laughs> ඉතින් කොයි දේ වුණත් ඒ වගේ හකුරු ගන්නත් බෑ නේද? හකුරු ගන්න ගුරෙක් වුණ කියනවනේ. කුරා කියන්නේ ක්‍රමවේදය කියන එක. <coughs> ඉතින් ඕනෙම දෙයකට ක්‍රමවේදය තමයි කමඨහන් කියලා කියන්නේ. ක්‍රමේ සහ විදිය. දැන් ඔයගොල්ලන්ට මං ආනාපාන සති භාවනාවේ ක්‍රමවේදය කියලා දීලා තියෙනවා. හරීම ලේසි. තේරුණා නේද? හොඳට මතක තියාගන්න ඕන මේකෙදී ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි කියන බව. ඒක කයේ ස්වභාව සිද්ධියක්. දැන් අපි මොකද කරන්නේ? ඒ ස්වභාව සිද්ධියට හිත යොමු කරගෙන ਵਿਚාරයට ලක් කරනවා. කියන්නේ දිග ස්වභාවයක් දැනෙනවා නම් ඒකට අනුගත වෙන විදිහට දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලා හිතන්න පටන් ගන්නවා. දැනගන්නවා, දැක ගන්නවා, හිතනවා. එතකොට සිතට දුවන්න බෑ. චින්තනේ හිර වෙලා තියෙන මේකට. කොහොම බලන්න දිග්ගායි දිග්ගායි දිග්ගායි දිගයි. දැන් චින්තනේ හිර වෙලා තියෙන එක. දැන් දුවන්න බෑ. ඔන්න ක්‍රමය. ඊළඟට කෙටි ස්වභාවයක් දැන්නොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි දැන් හිර වෙලා තියෙන හුස්මටම හිර වෙලා තියෙන හිත. ඉතින් මේක ඉතින් බලාගෙන ඉන්න එක ඇත්තේ. හරි ලේසි. මම හිතන්නේ මේ ලෝකේ වැඩවලින් ලේසිම දේ ඔක තමයි. <laughs> ඇස් දෙක අරගෙනත් පුළුවන් ඔක් කරන්න. හැබැයි ඇස් දෙක අරගෙන ඔක් කරන්න පටන් ගත්තාම ඩග් ගාලා SPA වෙනවා. ඇයි සුවයක් දැනෙනවනේ? සුවයක් දැනනකොට පිය වෙනවා. පාලනය කරන්න යන්න එපා ඈ. පාලනය කරන්න ගියොත් විහෙතරපත් වෙනවා. ඔය ඔය ටික නොදන්නා නිසා තමයි හුඟක දෙනකොට මේ ධර්ම සමාධියට යන්න බැරි. සමහරු දික් වෙනකොට කෙටි කරන්න බලනවා. කෙටි වෙනකොට දික් කරන්න බලනවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙතරපත් වෙනවා. දැන් ඔය කෙටි වෙන්නේ මොකද දන්නවද? හෘදේ වස්තුවට හුලම් මදි වුණාන් පස්සේ කෙටි ගන්නවා. ඇති වුණාන් පස්සේ ඔය විදියට ගන්නවා. ඒ මේ මේක වැඩක් මේක මේ. හදේ මේ පිනහන්නේ වැඩක්. අපේ වැඩක් නෙමෙයි. ඊට පස්සේ මේක දැන් හොඳට හුලන් ටික ඇති වෙලා තියෙනකොට හීන් සැරේ හීන් සැරේ ඔහි ඇදි ඇදි තියෙනවා. ඒක තමයි සියුම් වෙනවා කියලා කියන්නේ. සියුම් වෙනවා කියන්නේ කෙටි දිග ස්වභාවයේ නැවතිලා මේක සියුම් වෙන්න පටන් ගන්නවා. එතකොට සියුම් වෙන බව දෙස බලාගෙන ඉන්නවා හැර කෙටි කරන්න යන්නත් එපා දික් කරන්න යන්නත් එපා. මේක ඕනෑම පුද්ගලයෙකුට වෙන දෙයක් මේක. භාවනා කරන අයට නෙමෙයි. බල්ලන්ට බලල්ලුන්ටත් මේ ක්‍රමේ තියෙනවා. ඔන්නම් බල්ලෙක්ගේ නාහේ ළඟින් අත තියාගන්න බලන්න ඔය ක්‍රමේ නැද්ද කියලා. Tamange අතට දැනෙනවා. බල්ලා පිලක් වෙලාවට දිගට හුස්ම අදිනවා. පිලක් වෙලාවට කෙටියට. පිලක් වෙලාවට දැනෙන්නේ නැහැ. අපිටත් ඔක තියෙනවා. දැන් ඔයගොල්ලන් පරීක්ෂා කරලා බලන්න අපිට පිලක් වෙලාවට තියෙනවා මේ හුස්ම ඉහළ පහළ යනවා දැනෙන්නේ නැහැ. ඒ තරම් සියුම් වෙලා. සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා දැනෙන්නෙම නැති තත්ත්වයටපත් වෙලා යනවා. අන්න ඒ දෙස අවධානයෙන් ඉන්න එක තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. හුස්ම දෙස ਵਿਚਾਰාත්මකව අවධානයෙන් යුක්තව ඉන්නවා. එච්චරයි. ඉතින් මේක සියුම් වෙලා සියුම් වෙලා යනකොට හැබැයි දැන් ඔය සියුම් වෙන්න පටන් ගත්තට පස්සේ කෙටි දිගයි කියලා බලන්න එපා. සියුම් වෙන බවටම හිත යොමු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ඊටා ඉක්මනින් සියුම් වෙලා සියුම් වෙලා සංසිඳිලා යනවා. සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා අන්න ඒ සංසිඳීම තුළ තමයි සමාධියට යන්නේ. තේරුණේ? ඒ සඳහා අපි වනාන්තරයකට යන්න ඕනේ. එහෙම නැත්නම් ගහක් යන්න ඕනේ. දැන් ඉතින් අපිට කරන්න කරදරයි. ශූන්‍යාකාරයක් වඩා හොඳයි. ඒ දැන් මේක ශූන්‍යාකාරයක්. ශූන්‍යාකාරය කියන්නේ සුගන්ධයෙන් හා දුර්ගන්ධයෙන් තොර තැන කියන එකයි. මොකද සුගන්ධයේ තිබුණොත් කාමච්ඡන්දය ඇති වෙනවා. දුර්ගන්ධයේ තිබුණොත් ව්‍යාපාදය ඇති වෙනවා. එතකොට ශූන්‍යාකාරයේ සුගන්ධයක් නැහැ දුර්ගන්ධයක් නැහැ පිරිසිදු වාතයේ තියෙන තැන. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාදයට යනවා. කය කැයින් තියාගත්තාම තීන මිද්දයට යනවා. ඉන්දියන්නේ නැහැ. ඊළඟට සීලයක පිහිටියන් පස්සේ චරිතය පිළිබඳව සැකයක් නැහැ නේ. උද්දච්ච කුච්චයට යනවා. ගුරුවරයා පිළිබඳව සැකය නැතුව යනවා මේ සමාධිගත වේගන එනකොට මේ ඇත්තනේ නම් මේ ගුරුවරයා කිව්වේ මේ ගුරුවරයා මේ ගැන දන්නවා කියලා හිතනවා. අන්න ඒතර විචිකිච්ඡාවක් නැහැ. මතක තියාගන්න සමාධියට බාධා කර ධර්මයක් ආවොත් වහාම ඇඳ ගරින්න ඕනේ. ප්‍රධානව බාධා කර දේවල් එන්නේ නිදිමත, නිදිබර ගතිය. දැන් තව පොඩ්ඩකින් කට්ටිය බලන්නකො නැද්ද කියලා ඈ වතුර එහෙම දාගන්න උදේට අඩි ගානේ පැයක්වත් දුවන්න බලා ගන්න වතුරේම දාගන්න ඕනේ. මෙලක් කටේ හතරෙන් ධ්‍යානට ගිල්ලත් වතුර ගොනවා. මේ හතරෙන් ධ්‍යානට ගිල්ල වතුර ගොනවා. මම බලාගෙන ඉන්නේ ඔක්කොම. මම ධ්‍යාන වලට යන්නේ නැහැ. මට යන්න ඕනේ නැහැ ධ්‍යාන වලට. අවශ්‍ය නැහැ. මම ගැද්දක පියාගත්තාම හතරෙන් ධ්‍යානටත් වඩා ඉහළින් මං ඉන්නේ. ගැද්දක පියාගත්තාම. ඒක නිසා අපිට ඕනෑ වැඩක් නෙමෙයි යෝක. ඕවා මේ ලෙඩොන්ට ඕන දේවල් ගුරුවරයාට ඕන දේවල් නෙමෙයි. ඊළඟට නිදිබර ගතියක් ආවොත් එහෙම මොකද කරන්න ඕනේ? වහාම ඇද්දේ කරින්න. ඇද්දේ කරලා ඒ වැඩේ නවත්තන්න. එතකොට හරි. එහෙම නැතුව අද ඔයගොල්ල නිින්දට තැන දුන්නොත් හෙට ඇද්දක පියාගත්තේ නිින්ද යනවා. භාවනා කරන්න හදනකොට නිින්ද යනවා. පුරුද්දට යනවනේ, ඇද්ද හැවෙනවනේ. ඒකයි මම මේ නැවත නැවත කියන්නේ කුමන හේතුවක් නිසා හරි නින්දයාගෙන ආවොත් ඇස් දෙක ඇරලා හොඳට ඇස් දෙක හොඳට පියදා ගන්න. හරි. ඊට පස්සේ ආයෙ try කරලා බලන්න උත්සාහ කරලා බලන්න. පුළුවන් නම් යන්න ආයෙත් නිදිබර ගතිය ආවොත් ඇස් දෙක ඇරලා නිකන් එතකොට ඔබට අද බැයි නම් හෙට පුළුවන්. අද නින්දර තැන දුන්නොත් හෙටත් එහෙමම තමයි. අනිද්දාත් එහෙමම තමයි. හරි භයානකයි. තීන මිද්දේ කියන එක. තේරුණා නේද? නිදන්න නම් දෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරලා බලන්න බැරිම තැනක් වුණොත් ඇද්ද ගැටලා නිකන් දැන් වතුර දා ගන්න බොයිල් කරන්න ඕනේ නැත්නම් පැයක් විතර දුවන්නත් ඒවා ආයේ මේ දෙවෙනි ධානයේදීම වතුර බණ්ඩලයක් තියෙන්න එපා. අනික වතුර බෝතලයක් අරන් එන්න මතක තියාගන්න හැමදෙනාම වගේ මොකද මෙතන වාඩි වෙලා ඉන්නකොට කැස්සක් වගේ ඉන්න පුළුවන් වතුර පිපාසයෙන් ඉන්න පුළුවන් ඒක හොඳයි වතුර බෝතලයක් ගේන එක. දැන් භාවනා කරන්න පටන් ගන්නකොට හොඳට වතුර ටික දාගෙන පටන් ගන්න. හොඳයි. දැන් එහෙමනම් කවුරුත් උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න. බෙල්ල කෙලින් තියා ගන්න. දැන් ඇස් දෙක පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ඔඩොක්කුවෙන් තියාගන්න අත් දෙක. දැන් ඔබ සීලයෙන් පිරිසිදු වේ සීලයෙන් පිරිසිදු වේ සීලයෙන් පිරිසිදු වේ දැන් පිරිසිදු පුණ්‍ය භූමියකට පැමිණිලා සිටිනවා. එහෙමනම් බුද්ධානුමතේට අනුව එක පාරක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න එතෙන් සිට හුස්මටම අවධානය යොමු කරගෙන දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි දිග්ග ස්වභාවයම දකින්න දිග්ගයි කියලම හිතන්න දැනගන්න දකින්න දැන් ඔබ සමාධියෙන් බැහැලා උපේක්ෂක හිතක් ඇති කරගෙන සිටිනවා එහෙමනම් මේ සියලුම සත්වයින්ටත් මේ සැනසීම ලැබේවා කියලා සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් විත්වා නිරෝගී විත්වා සුවපත් විත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාන්ත සුවයට පැමිණෙත්වා විනාඩි 5ක් විතර මෛත්‍රී භාවනාව කරන්න එහෙනම් අපි ඉදිරියට යමු. දැන් මේ පින්නතුන්ට මම කමඨාණක් දුන්නා විඥාන නාම රූප පිළිබඳව. දැන් මේ පින්නතුන් මේ කමඨාන වඩන්න ඇති. විඥාන නාම රූප වලින් තොරව ඊට අමතරව තවත් මේ ලෝකේ මොනවාරි තියෙනවද? නෑ නේද? නෑ. හොඳටම දැනගෙනද කියන්නේ? ඔව්. එහෙනම් විඥාන නාම රූප කිව්වත් එකයි මුළු ලෝකෙම කිව්වත් එකයි. මේ තියෙන්නේ හිතක් කිව්වත් එකයි. මෙන්න හිත එක්තෙන් කරගන්න හැටි. ලෝකයකට එක තැනකට ගන්න හැටි ඔය විදිය තමයි. මුළු ලෝකයම එකම තැනකට ගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරන්ගේ වටිනාකම පින්නතුනේ. හ්ම් මුළු ලෝකෙම ඇඟිල්ල නටවන්න වෙයිද? මේ තියෙන්නේ. විඥාන නාම රූප විඥාන නාම රූප හිතක් හිතක් හිතක් විඥාන නාම රූප විඥාන නාම රූප ඔය නටන්නේ අපූර්වද ලෝකේ ඇඟිල්ල නටවන්න පුළුවන් නේද පුළුවන් නේද කනේ කියන්නේ ලෝක විදු කියලා කියන්නේ ඔන්න ඕකයි මුළු ලෝකෙම ඇඟිල්ල නටවන්න පුළුවන් මේ ඇඟිල්ල උස්සනවා ක්‍රියාවක් නේද හිතක් නේද විඥාන නාම රූප නේද අන්න ඒ විදිහට මම බලන්න කිව්ව හැම ක්‍රියාවක් ළඟදීම ඔන්න කමටහන් වඩනේ. ඇඟිල්ලක් ඉස්සුවත් අතක් එහාට මෙහාට කළත් හැම තැනම බලන්නේ කිව්ව විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප. එතකොට මෙතන විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත. ඔතනත් ඒ වගේ විඥාන නාම රූප හැර කිසිවක් නැත කිසිවෙක් නැත. අර ගස්වල කෑ ගහන සත්තු ඉන්නවා. එතනත් කෑ ගහන හිතකින්. එතනක් තියෙන්නේ විඥාන නාම රූප පමණයි. දැන් හොඳට ඔයගොල්ලෝ හිතලා බලන්න ප්‍රඥාවෙන් බලන්න විඥාන නාම රූප හැර මමෙක් පුද්ගලයෙක් සතෙක් ඉන්නවද? අන්න එතෙන්දි තමයි මමත්වයේ පුද්ගල සංඥාව සත්ව සංඥාව කඩාගෙන වැටෙන්න ඕන තැන තමයි. මේ කමටහන් නම් ඇත්තමයි රහත් වෙන්න මේ ඇති. වෙන මොකවත් ඕනේ රහත් වෙන්න. මෙතන මමෙක් නැහැ. ඔතන පුද්ගලයෙක් නැහැ. ඔය කෑ ගහනෙම් සත්තුණු සත්තු නෙමෙයි. විඥාන නාම රූප ව්‍යාගේ පැවැත්මක් පමණයි. ඒවා ඔක්කොම සම්මත. සම්මත. මෙතන පිරිමියා කියලා සම්මතය දාලා තියෙනවා, පුද්ගලයා කියලා, ගැහණිය කියලා සම්මතය දාලා තියෙනවා. ඊට පිටින් තවත් බාහිර නම් තියෙනවා. සුදු කළු කියයි, සමිත කියයි, ඈ නොයේක් සම්මත තියෙනවා. ඒ ඔක්කොම ගලවන්න දැන් සම්මත ටික. ගලවන බලන්න මොනවද මේ ලෝකේ තියෙන්නේ කියලා. විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවක් නැත කිසිවෙක් නැත. විඥාන නාම රූපත් පවතිනවා. පවතිනවා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි. විඥාන නාම රූපයාගේ පැවැත්ම කියන්නේ වේගයක් පමණයි. එහෙමනම් මේ දර්ශනය හොඳට දියුණු කරගත්තාම එයාට මේ ලෝකේ හැම තැනම පේන්නේ වේගයක් විතරයි. අන්න සංවේගයටපත් වෙන්න පුළුවන් වේදාට. සංවේගයටපත් වෙන්න පුළුවන් වුණ දාට සංසාරය ඉවරයි. වේගයක් නම් ගත හැකි දෙයක්වත් නෙමෙයි මේ ලෝකය ගත යුතු දෙයක්වත් නෙමෙයි නේද? Taman කියන දේ අහන්නෙත් නෑ නේද? මේ ලෝකේ Taman කියන දේ අහන දේවල් තියෙනවද මොනවාරි? තියෙනවා තියෙනවා නෑ කියන්න එපා. Taman කියන දේ අහන දේවල් තියෙනවා. හ්ම්. Taman කියන දේ අහන එක දෙයක්වත් නැත්නම් අපිට ලෝකයෙන් ඈතර වෙන්න බෑ. Taman කියන දේ අහනවා කර්මය. කම්මස්සකෝම්ම කියන්නේ ඒකයි. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං බුදුහාමුදුරෝ දේශනා කරනවා කර්මයේ හැර මේ ලෝකයේ තියෙන සීලෝම දේවල් අතහැරලා දාලා යන්න ඕනේ. Taman කියන දේ අහන්නේ නෑ අනික් කිසිම දෙයක්. නමුත් කර්මය Taman කියන දේ අහනවා. මම ඔක් කියලා දීලා ඇති. කර්මය Taman කියන දේ අහනවා. මට ඕනනම් ලෝභකම් කරන්නත් පුළුවන් ලෝභකම් නොකර ඉන්නත් පුළුවන්. දෝෂකම් කරන්නත් පුළුවන් දෝෂකම් නොකර ඉන්නත් පුළුවන් නේද? පුළුවන් නේද? හැකි. දැන් ඔන්නම් මේ කෝපය උස්සලා කාගේ හරි ඔළුවට කුඩු වෙන්න ගහන්න පුළුවන්. හොඳයි ගහන්න පුළුවන් නම් හඳුරන්නේ කියලා කිව්වොත් මම කියනවා නොගහ ඉන්නත් පුළුවන්. නොගහ ඉන්නත් පුළුවන්. ඒක නිසා මම ගහන්නේ නැහැ. මේ ගැහුවොත් මට අහිත කරයි. කෝප්පෙ මිදුනන්න මට කමන්නේ මේකෙන් කාගේ හරි ඔළුවට ගහලා කුඩු ගොල්ලොත් එහෙම පාඩුව කාටද? මට පාඩු වෙන්නේ. ඇයි මගේ ලේ ධාතුව දූෂණය වෙනවා, ද්වේෂය ඇති වෙනවනේ. ලේ ධාතුව දූෂණය වුණාම මම ලෙඩෙක් වෙනවා. ලෙඩාට මොනවද තියෙන්නේ? මොකවන්නේ අපාය. ආයසයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, බුද්ධිමත්භාවයෙන් පරිහානියටපත් වෙනවා. අය අප වෙනවා, අපාය වෙනවා. ඒක නිසා මම මේ වැඩේ කරන්නේ නැහැ. ගහන්නන්නේ නැහැ කාටවත්. මේ අතෙන් ඕනනම් කෙනෙකුට ගහන්නත් පුළුවන්. ඔළුවට තෙල් ටිකක් ගාලා අත ගන්නත් පුළුවන්. දැන් ලෙඩෙක් ඉන්නවනම් මම තෙල් ටිකක් ගාලා අත ගන්නවා. ගහන්නත් පුළුවන්. මම දැන් කරන්නේ දෙකම කරන්න පුළුවන් නේද? මට දෙකම කළ හැකි. නමුත් මම කළ යුත්තේ මොකද්ද? ලෙඩෙක් නම් තෙල් ටිකක් ගාලා අත ගන්න ඕනේ. දැන් Taman කියන දේ අහනව නේද? කර්මය කියන එක. Tamanට නරක වැඩ කරන්නත් පුළුවන්. නරක වැඩ නොකර ඉන්නත් පුළුවන්. ඈ හොඳ වැඩ කරන්නත් පුළුවන් නේද? අන්න උතනින් තමයි ගැලවෙන්න තියෙන්නේ අපිට. අපිට ওই කර්මය අපි කියන දේ අහන්න නැත්නම් මොනවා කරලා ගැලවීමක් නැහැ මේ ලෝකේ. පැහැදිලි නේද මම කිව්වේ ඒක? අකුසලම් භික්කවේ පජහත සක්කා භික්කවේ අකුසලම් පජහිතුම්. මහන්නේ අකුසල් අතහරින්න. අකුසල් අතහරින්න පුළුවන්. මං අකුසල් අතහැරලා තියෙනවා. අකුසල් අතහැරියාම උඹලට කරදරයක් වෙනවා නම් මං කවදාවත් අකුසල් අතහරින්න කියලා කියන්නේ නැහැ. අකුසල් අතහැරපුවාම සැනසීමක් සතුටක් ඇති වෙන්නේ. ඒකයි මං කියන්නේ අකුසල් අතහරින්න කියලා. කුසලම් වික්කවේ භාවේත මහණෙනි කුසල් වඩන්න කුසල් වඩන්න පුළුවන්. කුසල් වඩපුවාම උඹලට කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ. යහපතක්ම සිද්ධ වෙන්නේ. මං කුසල් වඩලා තියෙනවා. ඒකයි මං කියන්නේ වඩන්න පුළුවන් කියලා. ආම් බලන්නකෝ දැන් ඊට පැහැදිලි නේද? අපිට කළ හැකි දේවල් තියෙනවා කළ යුතු දේවල් තියෙනවා කළ හැකි හැම දෙයක්ම කරන්න එපා එච්චරයි කළ හැකි හැම දෙයක්ම කරන්න එපා කළ යුතු නම් පමණක් කරන්න මොනවද Tamanටත් හිතවත් අනුන්ටත් හිතවත් දේවල් අපිට කළ හැකි අන්න ඒක විතරක් කරන්න Tamanටත් අහිතවත් අනුන්ටත් අහිතවත් දේවලුත් කළ හැකි නේද කළ හැකි නේද ඒව කරන්න එපා දැන් කර්මයේ Taman කියන ධානය කම්මස්සකෝම කියන්නේ ඒකයි සුඛී එකම දේ කර්මය. හැබැයි කර්ම ඵලය නෙමෙයි කර්ම ඵලය අපි කියන දේ අහන්නේ දැන් නරක විපාකයක් අපිට දෙන්න එනවා නම් විපාකේ වට නවත්තන්නේ නෑ යා. කර්මය විතරයි. තක්ෂණ වර්තමානයේ කර්මය කියලා කියන්නේ. දැන් දැන් අපිට යමක් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. අතීතේ පාලනය කරන්න බෑ. අනාගතේ සකස් කරන්නත් බෑ අපිට ඕනේ හැටියට නේද? අපේ ජීවිතයේ හැම කෙරුවක් කාර්කමක් තියෙන්න පින්රුන්තුනේ තක්ෂණ වර්තමානය තුල දැන් වර්තමානයේ ජීවත් වෙන්න මළගිය අතීත ජීවත් වෙන්න එපා නූපන් අනාගතයට යන්නත් එපා වර්තමානයේ හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න Tamanටත් අනුන්ටත් හිතවත් විදියට ඒක තමයි සීලය කියන්නේ ආර්ය පුද්ගලයාගේ ස්වභාවය වන්නෝකයි සීලය කියන්නේ ඒකයි මේ ආර්ය සීලය තුල ශික්ෂාපද නැහැ නේ එකක්වත් එක ශික්ෂාපදයක්වත් නැහැ සීලය කියන්නේ හැටි. උන්ගේ හැටි එහෙමයි මුන්ගේ හැටි මෙහෙමයි. හැටි හැටි කියන්නේ අපි. දැන් අර කියන්නේ අනේ ඔයාගේ හැටිවම තමයි පොඩ්ඩ බැරි වෙනකොට තද වෙනවා. ඒකට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එහෙම කියනවා නේද? ඒ ඒක තමයි එයාගේ සීලය. එයාගේ සීලය තමයි ඒක. ආර්ය පුද්ගලයන්ගේ සීලය කලාතුරකින් පව කරනවා. එයා නිතරම පව කරන්න අකමැති. කුසල් කරන්නමයි කැමති. කලාතුරකින් පව කරනවා. කළත් කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. ඒ වෙලාවෙම හන්දි කරගන්නවා. ඒ කාගේ හැටිද? ආර්ය පුද්ගලයන්ගේ හැටි. ප්‍රත්‍යඥයන්ගේ හැටි නිතරම පවට බර වෙලා තියෙන්නේ. කලාතුරකින් හොඳ වැඩක් කරන්න පුළුවන්. ඒ වුණාට වහාම අනිත් පැත්තට යනවා. පව පැත්තටම යනවා. ඒ ප්‍රත්‍යඥයන්ගේ හැටි. ආර්ය පුද්ගලයෝ නිතරම සද්ධර්ම ප්‍රවාහයට යොමු වෙලා තියෙන්නේ. ප්‍රතඥයෝ නිතරම අසත් ධර්ම ප්‍රවාහයට අහු වෙලා ගහගෙන යනවා. තේරුණේ? ආන් ඒකයි මම කිව්වේ. එහෙමනම් මේ ලෝකය කියන්නේ මොකද්ද? ක්‍රියාදාමයක්. ක්‍රියාදාමයක් කියන්නේ මොකද්ද? විඥාන, නාම, රූප. දැන් මේ ලෝකේ යථාර්ථය සහ ලෝකයේ සැකැස්ම පිළිබඳව පොඩ්ඩක් හිතන්න ඕනේ. මේ ලෝකේ හෙවත් මේ හිත සකස් වෙන්නේ කොහොමද? ඒකේ යථාර්ථය කොහොමද කියන එක දැන් බලන්න ඕනේ අපි. මේවත් හිතලා බලන්න ඕනේ. මම දැන් ලෝකේ සකස් වෙන ආකාරයෙන් පෙන්වා දුන්නා නේද? රූප දෙකක් එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා නාම ධර්ම පහක් සහිතව. ඒ නාම ධර්ම පහේ චේතනාව වැඩ කරනවා කියන්නේ අන්න හිත ක්‍රියාව. හරි? එහෙමනම් දැන් පොඩ්ඩක් ඇද්දක පියාගන්න. භාවනා කරන විදිහට ඇස් දෙක පියාගන්න. මං හිතේ සැකැස්ම මේ පින්නතුන්ට ඇතුළට දමනවා දැන්. හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. ඇස වර්ණ රූපය චක්කු විඥානය චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය බලන හිත විඥාන නාම රූප කන ශබ්ද රූපය සෝත විඥානය සෝත විඥානයේ සමග හට ගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර අහන හිත විඥාන නාම රූප නාසය ගන්ධ රූපය ගාන විඥානය ගාන විඥානයේ සමග හටගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ආග්‍රාණය කරන හිත විඥාන නාම රූප දිව රස රූපය ජීවා විඥානය ජීවා විඥානේ සමග හටගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනස්කාර රස විඳින හිත විඥාන නාම රූප කාය පොට්ටබ්බ රූපය කාය විඥානය කාය විඥානයේ සමග හටගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ස්පර්ශ කරන හිත විඥාන නාම රූප මන ධම්ම රූප මනෝ විඥානය මනෝ විඥානයේ සමග හට ගන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මෙනෙහි කරන හිත විඥාන නාම රූප දැන් දෙක අරින්න මෙන්න හිතේ සැකැස්ම හිතේ ව්‍යුහය සැකැස්ම දැන් ඊළඟට මම හිතේ සැකැස්මයි සිතේ යථාර්ථයයි දෙකම ඇතුළට කරනවා හොඳට ඇස් දෙක පියාගෙන මගේ හඬට හිත යොමු කරගෙන ඉන්න කියවන් කටින් පිට කරන්න එපා ඈ කටින් පිට කළොත් පිටට යන්නේ ඇතුළට යන්නේ නැහැ. ආයෙත් දැන් දෙක පියාගන්න. ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි චක්කු විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි බලන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි විඥාන නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි කන අනිත්‍යයි දුකයි අනාත්මයි ශබ්ද රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි සෝත විඥානයේ සමග අටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මන විකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි අසන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි විඥාන නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි නාස් නාසය අනිත්‍යයි දුකයි අනාත්මයි ගන්ධ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි ගාන විඥානයේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මානසිකාරය අනිත්‍ය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආග්‍රහණය කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි විඥාන නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි දිව අනිත්‍යයි දුකයි අනාත්මයි රස රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවහා විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි යෝගා විඥානේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාර චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි රස විඳින හිත අනිත්‍යයි දුකයි අනාත්මයි විඥාන නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි කාය අනිත්‍යයි දුකයි අනාත්මයි පොට්ටබ්බ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි කාය විඥානේ සමග අටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි ස්පර්ශ කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි විඥාන නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි මන අනිත්‍යයි දුකයි අනාත්මයි ධම්ම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි මනෝ විඥානේ සමග හටගන්නා වූ පස්සය අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි චේතනාව අනිත්‍යයි දුකයි අනාත්මයි මනසිකාරය අනිත්‍යයි දුකයි අනාත්මයි මෙනෙහි කරන හිත අනිත්‍යයි දුකයි අනාත්මයි විඥාන නාම රූප අනිත්‍යයි දුකයි අනාත්මයි මුළු ලෝකයම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍ය අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැන් ඇස්සරින්ද මෙන්න මෙතෙන්දි මම දුන්නේ අතුලට සිතක ව්‍යුහය සහ සිතේ යථාර්ථය සිතේ සැකස්මයි හිතේ යථාර්ථයයි උතුම් තියෙනවා අර උපාසකම්ම කෙනෙක් ඇහැ අරගෙන මන් දිහා බලා ඉන්නවා. අම්මේ ඇස් දෙක පියාගන්න. මේක මම මේ ඇතුළට දාන්න හදන්නේ. කමටහන් දෙනවා කියන්නේ ඒකයි. ඇස් දෙක පියාගෙන මේක අහගෙන ඉන්න එච්චරයි. ඇස් දෙක අරගන්න එපා. අනික කියවන්නත් එපා. මොනවා කරලවත් පිටට යන්න දෙන්න එපා. ඇතුළටම දාන්න ඕනේ. චින්තනයෙන් තමයි දාන්නේ ඒක. දැන් මම මේ කියවනවා නේද මම මේ මම කියවන්නේ ඔය කට්ටියට උදව්වකට ඈ මම මේ භාවනාව කියනවා නම් කියවන්නේ බං මම භාවනා කරන්නේ කියවන්නේ මේ කියවන්නේ ඔය කට්ටියට උගන්වන්නද එහෙමනම් දැන් මම ඇස කියලා මං කියනවා ඈ. ඒතර ඔයගොල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න ඈ. ආයත් දෙක පියාගන්න. එස් ඔය කියවනවනේ ඉතින්. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. කියවන්න එපා කියවපුවාම ඇතුළට යන්නේ නැහැ මේක. මේ අපිට ඇතුළට දාගන්න ඕනේ මේ ධර්මය. කියවන්න එපා. හිතන්න ඇස කියනකොට අනිත්‍යයි දුකයි අනාත්මයි හිතන්නත් ඕනේ මේ විදිහට අර ඉතිල්ලා මං කියපු විදිහට හිතන්නත් ඕනේ ආයෙ පියාගන්න ඇස වර්ණ රූපය චක්කු විඥානය චක්කු විඥානයේ සමග හටගන්නා වූ පස්සය වේදනාව සංඥාව චේතනාව මානසිකාරය බලන හිත විඥාන නාම රූප කන්නේ ශබ්ද රූපය සෝත විඥානය සෝත විඥානයේ සමග හටගන්නා වූ පස්සය වේදනාව සංඥාව චේතනාව මානසිකාරය රස රූපය ජීවා විඥාන ධම්ම රූප මනෝ විඤ්ඤාණ තනියම කරන්න ඕනේ. තේරුණා නේද? දැන් ඇත් දෙක පියාගෙන චින්තනයටම දාගන්න. ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ චින්තනයත් මේ විදිහ යන්න ඕනේ. මේ ශෛලයෙන් යන්න ඕනේ. ඇස අනිත්‍ය දුකයි. එහෙම බෑ. මේ ශෛලියෙන් මේ යනකොට තමයි අවබෝධයට යන්නේ. මේක තියෙනවා රිද්මයක් කියලා එකක්. වර්ණ රූපය ඒ විදිහේ හිමින්තරේ මේක හිතනකොට රූපය කියන්නේ මොකක්ද කියලා ඇතුලෙන් ඔයකට අවබෝධ වෙනවා. හටගත්තව දෙන්නේ ධාතු පහක සංකල්පනයක් නේද? අනිත්‍ය දුක යනාත්මය. අනික හිමින්තරේ කරන්න කියන්නේ. දැන් බලන්න ඔයගොල්ලෝ ස්වාධීනව කරන්න බලන්න හිතන්න බලන්න මේ ගැන අට්ඨාරස ආයතනය පිළිබඳවම චින්තනය යොමු කරන්න යථාර්ථය දකින්න. ඇත් දෙක පියාගන්න. එහි ඉඳන් බලන්න. දැන් ඇත් දෙක අරින්න. දැන් මට අනිත් දවසේ කියන්න ඕනේ ආපුහාම අට්ඨාරස ආයතනයේ තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වඩන්න ඉගෙනනවා කියලා. එතන ඉඳන් මම එහාට රය යනවා. දැන් මේගොල්ලෝ ගෙදර ගිහිල්ලා දැනට වඩන කමඨානට අමතරව එක්ක නිදා ගන්න යනකොටත් මේ නිදා ගන්න පුළුවන්. ඇඳේ වාඩි වෙලා ත්‍රිලක්ෂණේ මෙනෙහි කරලා නිදා ගන්නවා. විනාඩි 10ක් ඇයි යන්න. අවදි වෙලා ත්‍රිලක්ෂණේ මේ පුදියන්න මේ වාඩි වෙලා අට්ඨාරස ආයතනය පිළිබඳව යථාර්ථය දකිනවා. ඊට පස්සේ අනෙක් කමඨයන් වඩන්න. ධාන වලට යන්න, බල සමාපත්තියට යන ඒවා යන්න. ඒකට අමතරව මේ මේ උඟ දෙනෙක් මගෙන් සක්‍රදාගාමී කමඨහන් ඉල්ලනවා. ওই ටික වඩන්නකෝ. මං කියන හැටියට. සක්‍රදාගාමී ගැන කියන හිතන්නේ නැතුව මං දෙන කමඨහන් ටික බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. රහත් වුණොත් එහෙම ඊට පස්සේ මොනවද කියන්නේ? පෙළක් කට්ටිය ඉතා ඉන්නවා අපි නම් සක්පුදානම් සම්ප්‍රහණය වඩන්නේ ආර්යගොල්ල තංසෝවාන් ඒකත් මාන්නකාරකමට පින්නතුනි යථාර්ථයේ දකින්ද මේ සක්ෘදාගාමි අනාගාමි කියලා ස්ටෙප් බයි ස්ටෙප් නෑ මේකේ තේරුණා නේද යථාර්ථයේ දකින්න මම මේ කමටහන් දෙන්නේ අරියත් මාර්ගය වැඩෙන්න අරියත් ඵලයේ දක්වා මම කමටහන් දෙන්නේ මේවා ටික වඩනකොට ඔය කට්ටියට යථාර්ථයේ පෙනේ ලෝකය කියන්නේ මොකද්ද? මේකට අල්ලන්න පුළුවන්ද, ඇලෙන්න පුළුවන්ද, ගැටෙන්න පුළුවන්ද? කාමරාග පටික තුනී වෙලා යයි. කාමරාග පටික කඩලා යයි. සකලක් වේදයන් ප්‍රහීන වෙයි. මීටත් වඩා මොනවාද කමටහන් ආවේ? රහත් වුණොත් ඇති නේද? නැති. එහෙනම් මම මේ දෙන කමටහන් ටික වඩන්න. හැබැයි ඉතින් මෙතනින් අහගෙන ගිහිල්ලා, ගෙදර ගිහිල්ලා අපේ වැඩක් අපි බලාගමු කිව්වත් නම් බෑ. ආදරයෙන් ගෞරවයෙන් මේ කමටහන් වඩන්න. අපි ওই කමටහන් වඩලා තියෙනවා. වඩන්න පුළුවන්. පුළුවන් නිසාමයි අපි කියන්නේ වඩන්න පුළුවන් කියලා. වඩන්න බැයි නම් මම වඩන්න කියන්නේත් නැහැ. දැන් ඕවා වැඩි ගියන් පස්සේ ඒ කට්ටියට රහත් වෙන්න පුළුවන්. සකල ක්ලේශයන් ප්‍රහීන කරන්න පුළුවන්. තේරුණා නේද? ඒක නිසා ආදරයෙන් ගෞරවයෙන් මේ කමටහන වඩ아가න එන්න ඒගොල්ල අතේ තමයි ඉක්මන්ද කෙටිද කියන එක තියෙන සංසාරේ. මම වාහනයක් පදවන්න උගන්වනවා. ඒගොල්ලෝ ඉක්මනට යන්න ඕන ඉක්මනට යන්න ස්ලෝ මෝෂන් එකේ යන්න ඕන නම් ඒත් කමන්නේ. තේරුණේ? එහෙමනම් ගෙදර ගිහිල්ලා මේ සතියෙම මේ කමටහන වඩ아가ගෙන එන්න අනික් කමටහනුත් වඩන්න ඊළඟට මම ඉදිරියට එක්ක යනවා. අතක තියාගන්න ඕනේ අනිත් දවසේ මම අහනකොට පටස් දාලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. වැඩුවා නම් උත්තර දෙන්න පුළුවන්. ඊ මං ගියදරේ මොකක්ද දුන්න කමටහන? ඒකෙන් පේන්නේ වැඩලා නැහැ කියලානේ. පට්ටස් ගාල උත්තර දෙනවා වැඩුවා තේරෙන්නේ? එහෙමනම් ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරක වරණයි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණම් හා ආපරිමුංචිස්සාමි